ගාමීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ අද අපි 9 වෙනි දවසටයි පත්‍රාති අපි 9 වෙනි ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සියලු දෙනා tempත් වෙලා සාදුකාරය පාතුම්. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අතකෝසෝ භික්ඛූ තින්නකට්ට සාක්පලාසං සංකඩ්ඩිත්වා කුල්ලං බද්ධිත්වා තං කුල්ලං නිසාය හත්තේන ච පාදේහිච වායමමානෝ හත්ති සොත්තිනා පාරංගච්චය තින්නෝ පාරවතෝසි තලේ තික්ඛති බ්‍රාහ්මනෝති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ආශිවිශෝකම සූත්‍ර මාතෘකාවයටදී සර්වජන් වහන්සේ ඒ ඉදිරිපත් කරන මේ ජවනිකාවේ ඒ නාඩගමේ අන්තිම ජවනිකාවයි මේ අද දවසට තියාගත්ත මාතෘකාවට සටහන් වෙලා තියෙන්නේ. අපි පොඩි කාලයකින් එක ඉතිහාසය මතක් කරගත්තොත් සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ පුරුෂයෙකුට අනක් ලැබෙනවා මේ ආශිවිෂ වූ ඝෝර විෂ වූ උග්‍ර විෂ වූ සර්පය හතර විදිහට උපස්ථාන කරනවා ඉතින් සර්පයෝ මේ ආයෝපස්ථානේ බලාපොරොත්තුව ඊතාවත්ම ඇදි ගලිය ආශ්‍රයට එනවා ඒ නිසා ඒ පුද්ගලයාට හිතා ගන්න අමාරුයි මොකද්ද වෙන්නේ කියලා කෙසේ නමුත් ඒ අවස්ථානුකූලව සත්පුරුෂයෙක් ඉදිරිපත් වෙනවා. පඬිතෙක් ඉදිරිපත් කරලා කියනවා ඔය ආශිවිශ සහිත සත්තු හතර දෙනා මේ වෙලාවේ ඔය ප්‍රේමයෙන් සාදරයෙන් ආදරෙන් ළඟට ආවට සමීපස්තව ගත කරාට ඒක එක්කනගේ රුචි අරුචිකම් වෙනස් ඒ නිසා උපස්ථාන කරන වෙලාවේදී එක්කෙනෙක් හරි කිපුණොත් ඒක නදාස්තකවොත් මරණාන්තික දුකක් හෝ මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් කරන්න තියෙන්නේ මේ සම්පේ හතර දිනාගෙන් ගැළවිලා යන එකයි කියන එක මතක් කරගන්න. ක්‍රමවේදය ගැන විතර කියන්නේ යමක් සුදුසු නම් ඒක කරන්නයි කියලා කියනවා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ පස්සේ සූත්‍රයේ පසුභාගය සඳහන් කරනවා. මේ හතර මහා භූතයන්ගේ පඩවියාපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්ගේ සම්බන්ධය මේ පෙන්වන්නේ ඕනම කෙනෙක් ඒ තමන්ගේ කය සම්බන්ධයි හතර මහා භූතයන් ප්‍රේම කරනවා ඒවට උපස්ථාන කරනවා නාමව කවම පොණා නමුත් එකක් කර කිපිච්ච දවසක වාත කුපිත පිත්ත කුපිත සෙම කුපිත කියලා ඒ ධාතුන් කිපිච්ච ගමන් පුදුමාකාර ලෙඩ රෝගවලටපත් කරනවා. ඒක නිසා එයා මේ පස්ථාන කරන ගමන් හෝ මේකෙන් ගැලවීමේ මාර්ගයක් කල්පනා කරේ නැත්තම් වැඩි ප්‍රමාණ වෙනවා අප්‍රමාණී වෙන නිසා කල්පනා කරන්න ඕනේ ඊට පස්සේ ඒක නතර සුදුසු ක්‍රම සහ විදි මාර්ගයෙන් මේ වස්තු විවිධයේ නැත්නම් භවෝග සම්පත් විශේෂ ආශාව දුරුවන් කරනවා. නමුත් ඒ දුරුවන් කරලා මේ කතාවේ යන විදිහට උපමා විදිහට ඒ පුද්ගලයා මේ හතර මහා භූතයන්ගෙන් නැත්නම් හතර මහා ආශිවිෂ ගෝර සර්පයෙන් ගැලවිලා තෝකන යනකොට එයාගේ යාළුවෝ පස් දෙනෙක් රජුරෝ මෙහෙවනවා මේ පුද්ගලයා අල්ලගන්න ඉතින් ඒ පස් දෙනා මිත්‍රයෝ වුණාට සත්පුරුෂය කියලා කියනවා ඉන්නේ රජානක් ක්‍රියාත්මක කරන්නයි ඔය ඉන්නේ රජුරෝන්ගේ න්‍යාය පත්‍රයකට අනුවයි ඔබට මනාපෙට නෙවෙයි කියලා. නිසා මිත්‍ර ස්වරූපයෙන් පෙනුනට ඒ ගැන දැනගෙන කටයුතු කරන සුදුසුසක් කරන්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් අර විදියට කාය විවේක වශයෙන් තේරුම් ගනිමින් වෙලා ප්‍රියමනාප වස්තු නැදයින් වෙන වෙලා ගියාට ඒක නැගේ හිතට යන යන තැනට විල පහර දෙන මේ නීවරණ ධර්ම තියෙනවා. එහෙම නැත්නම් නිවන කියන්නේ එක පැත්තක් අනිත් පැත්තෙන් කියනවා මේ උපාදාන ස්කන්ධ තමයි අල්ල බදාගත්ත දේවල් හිතට වද දෙන. කොහේ ගියත් ඒක පිටිපස්සෙන් එනවා. ඒ දේ භෞතික වශයෙන් නැති වුණාට ඒව පිළිබඳව මතක සටහන් වද දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පුද්ගලයාට ඒක තේරෙන්නේ කාම වස්තුන්ගෙන් తాවකාලික වෙන්වෙච්ච දවසට විතරයි. කාම වස්තුන් එක්ක ඉන්නකොට ඒක පේන්නේ නැහැ. පෙන්වුණාට පස්සේ තේරෙනවා වස්තුවෙන් වස්තු කාම වස්තුවෙන් වෙනුනාට වස්තු කාමයේ හිතේ වැඩ කරනවා කියලා. ඒක වැඩ කරන්නේ උපාදානස්කන්ධ විදියට. ඉතින් ආ හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. නමුත් සත්පුරුෂයා කියනවා මේ නිසා මම කදාකත් හිතට ස්පාසුවක් දෙන්නේ චිත්තක්ෂණයක්වත් ඉසුඹුලට චිත්තක්ෂණයක් තරමත් හිතට විවේක වෙන්න දෙන්නේ මේ නිවන ධර්ම නැත්නම් මෙතන කරපංච උපාදානස්කන්ධ වගේ. ඉතින් පුද්ගලයා කොයි වෙලාවක හරි උත්සාහ කළොත් වස්තුකාමී නෙවෙයි කාම වස්තු නෙවෙයි වස්තුකාමී දෙකෙන් වෙන්නේ කියලා. එයා ටීකාවට තරණා කරනවා වැලිකලියේ පටන් යාළුවා හිටපු යාළුවෙන් අර පස් දෙනාගේ දුක්ලකම දැකලා රජුරෝ මෙහෙවනවා කඩුවක් අතට දීලා දුටු තැන මරන්න. ඒ යාළුවා ඉන්නේ මිත්‍රකම් කිය කියන්නේ. ඊට පස්සේ සත්පුරුෂයා කියනවා වැඩි කෙලියේ පටන් මේ යාළුවා එන්නේ කඩුවක් අතින් තියාගෙන ඒ නිසා ප්‍රමා වෙන්න එපා ප්‍රමා වුණොත් අනුතරකටපත් වෙනවා කියලා සුදුසුසක් කරන්න කියලා. ඉතින් ඒක සර්වඥාන්සේ පෙන්නන්නේ නන්දි රාගය කියලා නැත්නම් තණ්හාව කාම වස්තුවට විතරක් නෙවෙයි ඒ කාම වස්තුකේ තියෙන සංඥාවට නාම ධර්ම වලට හැම දෙයකටම අපි බැඳෙනවා ධර්මයක් වශයෙන් කියනවා නම් ආධ්‍යාත්මික ගමනදී මෙච්චර කැප කරලා තමන් උපයාස අපයා ගන්නලද මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා අපි එහෙම නැත්නම් කියනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා වගේ දේවල් බහුසුත ඥාන විනය එහෙම නැත්නම් තමන්ගේ කුලවන්තකම ධනවන්තකම බහුසුත භාවයේ මේ හැම දෙයක්ම අන්තිමට නන්දිත ආහාර වෙනවා ඉතින් ඒක නා මම මේ මගේම දාගී මහන්සි ගොඹ කරගත්ත දේවල් ඒ නිසා මම මේවට ප්‍රේම කරන්න කමක් නැහැ කියලා හිතියොත් ඒකේන ප්‍රමාවට ලක් වෙනවා ඒ වගේම උනත් වෙන් වෙන්න පුළුවන් බුද්ධ ආචෝත්කයන්වන්සලා සඳහන් කරන්නේ ඒ වගේ වෙන්වීමේ පරීක්ෂණය කරන්න ඒ පරීක්ෂණය සඳහා නන්දිය බැහැර කරනවා ඒ නන්දිය බැහැර කිරීම නිසා භාවනා කරන යෝගාවචරයට බලාපොරොත්තු සුන් වෙනවා මෙතෙක් කල ඉතාම ආශාවෙන් හරියම කරපු දේවල් පිළිබඳව නොතකන තත්ත්වයක් උපේක්ෂා තත්ත්වයකට හිත පුරුදු කරනවා අමාරුයි පුරුදු කරපු ගමන් හිත බලාපොරොත්තු සුන් කරගන්න මොකද ජීවත් වෙන්නේ මේ හම්බ කරපු හැම දෙයකම අපිට වෙන වෙන්න වෙනවා නම් කියලා ඒක පිළිබඳව නැචාත්තේ හිතනකොට හිතට මහා පාළු ගතියක් හිතට මහා ඉච්ඡාවක් ගතියක් හිතට මහා බැලුම්ක හුලං කියන්නේ බැටරියක් ඩිස්චාර්ජ් වෙනවා වගේ දැනෙනවා. ඉස්සරහා බලාපොරොත්තුවක් මොකක් සඳහා උනන්දුවක් කරගන්න කෙනෙක් මතක නැති වෙලා සම්පූර්ණ අර කුසල ඡන්දේ වගේ තිබුණු ඉදිරි ගමන ප්‍රගතිය අභිවෘද්ධිය වගේ දේවල් අමු පුස්සක් බව අමු හීනයක් බව තියෙනවා. මේ තේරීම නිසා ඒ මනුස්සයාගේ හිතත් ගතක්. බාහිරත් පේන්නේ පේන ගහට සොහොන් පිටියක් වගේ. මේකදී සරුවචන කියන ශුන්‍යංගා ශුන්‍යකාම කියලා. ඒ කියන්නේ අතර ගමනකට ගමක් වගේ වෙනවා. ඒක මේ පුදුලට අර දැන් අර තිබුණු උද්වේග කරබය නෑ. දැන් මේ අතහැරලා ගම ගමේ ඉන්නකොට යන යන තන හිස්කතියක් පේන. ගියක් ගියක් ගාන හිස්. බාහිර බාහිර පාස හිස්. අන්නේ හිස්තන ඉන්නකොට චක්කුසෙට වෙලගෙන ඔය තමයි දැනට ඔහම තියුණා කර ගොම්මන් වෙනකොටම ඔකට ගම්පහරන හොරු වෙනවා ඉන්න සේරම මරනවා ඒ නිසා ඔතන පමා වෙන්න එපා කිය. එතකොට ඒ පුරුෂයා සුදුසුක් කරන්නේ කිය. එතකොට ඒ පුරුෂයා එතනින් ඉක්මන යනකොට අද දවසේ මාතෘකාව තියෙන්නේ එයාට හම්බෙන විශාල දීකලක්. ඒ නැත්නම් ඊතර වෙන්න බැරි ගඟක්. එයාට පේනවා මෙතන ඊටාම මෙතන ඊටාම බයජනකයි අනිෂ්ඨිරයි කොයි පැත්තේ රජුරෝ මේ රාජ බටයෝ මෙහෙමයි කියන්නේ බෑ. ඊතර සාන්තයි, එතන ക്ഷേමයි. මොකද යන්න බෑ ගඟ විශාලයි. වතුර උද ගන්නවා කියලා කියන්නේ විශාල වතුර කරක්. ඉතින් ඒ පුද්ගලයා කරන්නේ ළඟ තියෙන ලීතරක බෙලි, පාට්ට ගැලි, කෙහෙල් බඩවල් වගේ එකතු කරලා පුංචි පහුරක් හදාගන්න. පහුරක් හදාගෙන තිනකට්ට සාකපලාසං සංකණ්ඩිත්වා කුල්ලම් බන්දිත්වා ඒ ඔක්කොම ලී ඉරපොලි වැයංගාවලි මොනවත් නැහැ ඊකෝට එකතු කරන වැල්පට වල එකතු කරගෙන යන්තම් නිකන් කැදලා කොයි කුල්ලම් බඳගෙන තංකුල්ලම් මිසාය ඒ මෙතන කියන්නේ පාහුව කියලා පහුර කියලා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ ඒ පහුර උපයෝග කරගෙන හත්තේ ඉති පායේ ඉති වායමමාන ඒක මේ මෝටර් බෝට් එකක් වගේ යන්නේ ඒක අන්තම් ගොඩබිම වතුර ගිලෙන්නේ නැතුව රඳලගෙන උදව් වෙනවා. නමුත් වතුර ගසාගෙන යන නිසා යා අකින් පයින් දම්බි ගහමින් අර ඒකට කියන්නේ පහුර උදව් කරගෙන සොත්තිනා අතප්පය කඩාගෙන ඒකට යනවා. සොත්තිනා පාරක් ගච්චිය. ඒකට යනවා. තින්නෝ පාරගතෝ වේ. ඒ කියන්නේ යා දුක් සහිත තැන ඉක්මවලා ക്ഷേමයටපත් වුණා මෙතර බහු කරලා එතරට ගියා පාරගත එතරටපත් කියන දාසය කියන්නේ ඵලෙ දිත්තති යහපත් ඉවුරේ පිටනවා එතකොට යාර බ්‍රාහ්මණයයි මම කියනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ කියන ජවනිකාවේ සිද්ධි ගොඩාක් නැත්නම් ධර්ම කරුණු ගොඩාක් එහෙම නැත්නම් ධර්මානුපස්සනාවක් තියෙනවා ඒක තමයි අද අපි ධර්මදේශනාවට මාතුකා කරගන්නේ එතකොට බුදුජානකේ සඳහන් කරනවා යාට මේ පේන ජලකඩ යාට පේන ගංගාව ඕග ඕග කියලා කියන්නේ දිය පහර කියන එක ඒකෙන් පෙන්වන්නේ භව කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියලා අපි දිගටම තිබුණා මේ කාමයට අනුව යන අනුයත වෙන කාමයට ගසාගෙන යන කාලයක්. ඒ කියන්නේ අපි සමාජශීලී වෙනවයි කියලා අලුත් තියෙන මොස්තරේ කරනවයි කියලා. එහෙම නැත්නම් මේ රට යන තාලට යන්න ඕනේ කියලා. රට යන්නේ කෙලින්ම කාමයට. අපි ඒකම යන ගතිය ඇබ්බැහියක් අපේ. අපි හිතන්නේ ඒක තමයි ශිෂ්ටාචාර වෙනවා කියලා. අපි තමයි කියන්නේ පෙරමුණ ගන්නවා කියලා. ඒක නොකළොත් අපිට දෙන්නේ අපි සමාජයට දන්නේ පසුගාමි. ඒක නිසා අපි යන ආරට අල්ලනවා. ඉතින් කෙටි කියන්නේ රැළට වැටුනොත් රැළට අහු වෙනවා කියලා. අපි පිරිසක් වෙනට ගියොත් ඒ පිරිස යන ගමනේ අනිවාර්යයෙන්ම සමාජිකත්වයක් පිට ලැබෙනවා. එතකොට වැලට වැටුණා කියලා කියන්නේ අපි ඒ කට්ටිය අපි යන්නේ ඉස්ලාම ප්‍රතිපත්ති තීන්දුව කරගෙන ඉවරයි. අපි ඒ වැලට වැටුණොත් ඒ යන වැලට අපි අහුවෙනවා. ඉතින් ඒකකොට යාට යන්න වෙන්නේ කාමයට වගේ. මොකද මේ ලෝකෙ කිසිම එහෙම සමිතියක් සමාගමක් නැහැ. ඒ දේශපාලන ආර්ථික සමාජික කියන පරමාර්ථලින් තොරව. ඉතින් ඒකට වැඩි සමාජිකත්වයක් හම්බ වෙනවා කියලා වැඩි කාමෝගීක වැඩෙනවා. ඉතින් ඒ පුද්ගලයාට තේරුම් ගන්න වෙනවා ඒ කාම ඕග ලෝකෙ තිබුණට ඒව අපි ඇදලා ගන්නෑ. අපි ගිහිල්ලා ඒකේ සමාජගතය ගන්න. අපි අඬා වැටලා ඒක ඉල්ලගන්නේ. ඉතින් ඒක නිසා ඒ අත්තු කියන අපි බෙන්ඩ් කියලා නෙවෙයි අපි උඹාවන විඳපන්. මෙතනදී ආට තේරෙනවා දැන්. මම හතර වුණා ධාතුන් කියලා මාරුවෙන් ගලවුණා. පංච උපාදානස්කන්ධ පිළිබඳව තේරුම් ගත්තා. නන්දිලාගේ තේරුම් ගත්තා. එතකොට එන පාළුගතිය නිසා මම රැල්ලට අහු වෙන්න හදනවා රැල්ලට. මෙතන කිසියම් රස දනවන දෙයක් නැහැ. සිද්ධි බහුල කරක්ට පාළුගතිය නිසා රැල්ලට ගියොත් ආය රැල්ලට අහු වෙනවා කියන්නේ බල්ලොත් එක්ක බුදිය ගත්තොත් දැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ. ඒ බල්ලෙක් එක බුදින කෙනාගේ දෝෂ මිසක බල්ලන්ගේ දෝෂෙ නෙමෙයි. බල්ලා හැමදාම මැක්කොත් එක්ක තමයි ඉන්නේ. ඉතින් අපි යන්නේ බල්ලෝ ගාවට එන්නේ මැක්කොත් එක්ක. මේක කියනවා භව යෝගය භව ඕගය භව වේගය කියන. ඒක නැත්තම් කාමෝගය කියලා. එහෙම නැත්තම් ඒ කාමෝගයට කියලා සාර්ථක වෙච්ච මිනිසයා Taman ඒ වැල්ලේ ගිහිල්ලා වැල්ලට ගිහිල්ලා ඒකේ නායකකම අරගෙන නමුනාම ලබලා ලාභ සත්කාර ලැබුවට පස්සේ එයාට හිතෙනවා මගේ ගෙදර අයටත් ඒක දෙන්න අම්මට තාත්තට ඒක දෙන්න යانے අර තන ඒක ලබන්න හිතත් ඒක ලබන්න එතකොට යා ඒ ලැබපු භව සම්පatti භවෝපේ ඉත්‍ත්‍රි පෙත්‍රි වඩන්න තනියම කල්පනා කරනවා ඒක සාමාජික පැත්තෙන් බලනකොට කියන්නේ Taman විදින සැප අනුර දෙන්න හදනවා කියලා. නමුත් සර්වචනන්සේ සඳහන් කරනවා ආර්ය විනේ සැප කියන එකට දෙන වචනය තමයි දුක. ආර්ය විනේ අපි වන හැම සැපකටම තනි වචනය දෙන්නේ දුක. අපි විඳින දුකට සර්වචනanse දෙන්නේ උලක් කියලා. ඒක ඇඟේ තුලක් වගේ. ඒක නිසා මේ සැප දුක පිළිබඳව සමාජගත වීම සහ පෞද්ගලික කර්මී වීම එනතම් බුද්ධකලා වීම හෝ වැල්ල කලට යෑම මේවා පිළිබඳව මේ යෝගාචරයට අලුතෙන් කල්පනා කරන්න වෙනවා තමන් පහු කරනා මුගමන දැන් පාළුයි ඒ පාළුව නැති කිරීම සඳහා ඔන්න අපිට භවෝගයට වැටෙන්න පුළුවන් කාමෝගයට වැටෙන්න පුළුවන් කාමෝගයේම නැත්නම් තමන්ගේ ඉඳුරම් පිටවීමේ කාම සම්පත්තියේ ඉතිරි ප්‍රතික්‍රියාව අපන භවය කියලා කියන්නේ භවය කියන්නේ මම විතරයි අපේ කියන අදහස. නැත්නම් මේ වගේ මේක ඕනෙකට මේ වගේ තව කීපයක් දෙන්න කියනකොට භව පැටලෙනවා. ඒ දෙක එකකම මොහොත මේ කියනත් අකීටි වීදී වැඩිමක් පිළිලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට අර තම බැඳිච්ච රැළේ ඒ රැළ තියෙන නිවන් දකින්න නෙමෙයි ඒක දික්ටිගත රැළ. ඒ දික්ටි ඉබේම Tamanට හුරු වෙන්න ගන්නවා පුරුදු වෙන්න පටන් අර ගන්නවා. ඒ පිළිසත් එක්ක ඉන්නම් ඒ දික්ටියත් එක්ක ඉන්නවා. එතකොට භවයේ ඊපස්සේ කාමෝගේට පස්සේ භවෝගේ භවෝගේ පස්සේ ආත දෘෂ්ටි යා තේරුම් ගන්නවා මේ ජීවිතේ නිවන් දකින්න බෑ ඒක බොරු වැඩක් ඊට මිට වැඩිය හොඳයි මේ තියෙන රැල්ලේ ලොක්ක වෙන එක කියලා ඒක නිසා කියනවා අලිරලක නායකත්ව අලිරලක සමාජිකත්වයේ දාලා ඕනම කෙනෙක්ට ඇති බලුරලක නායකයෙක් වෙන්න. ඒක ස්වභාවිකයි. තමන් බලුරල බව කාණ මම ලොක්ක. අලිරලේ හිටියෝ සමාජිකත්වයේ තියෙනවා බලුරලේ හිටියෝ නායකත්වයේ තියෙනවා. එතකොට තමන් බලයකට ලැස්ති. මේක දන්නේ නැතුව හිටියේ උඹට මේ දේ දෙන්න මේ දේ දෙන්න හැබැයි උඹ පල්ලේ කොපි පුරන්න ඕනේ මලික ගන්න ඕනේ ප්‍රශ්නයක් නෑ මට ඒක හම් වෙනවා මොකක්ද නායක ඒක තමයි ඉතින් ටිකට ටිකට යන්න ගියාම ඒ ඒ දික්ටි ඒගොල්ලෝ ඒගොල්ලෝ ගන්න පදවලට අපි නටන්න පටන් ගන්නවා ඒක මේ <coughs> බොහෝ දිනු එතනගේ තාම කැත විදියට පාවිච්චි කරන සමාජය තමයි මේ බටහිර සමාජය කියන්නේ ඒක දාන්න අවුරුදු ගාණක් සැලසුම් කරලා අලියෙක් බල්ලෙක් කරන හැටි දන්නවා. එම්පතේ දික්කෙමින් පටන් ගන්නදී ඒ නිසා යත්තන්ගේ දික්කේ අපි යන්නේ නැතුව අපි මේ ඉන්න අපි හිතියෝ නිවැරදි කරගත්ත දික්කෙත් එක ඒකට පිට වෙන්න බෑ. ඒකට හරියන්න බෑ. අපි මේ විදිහට හැඩගැහෙන්න ඕනේ. මේ හැඩගැහිමේදී කියනවා ලංකාවෙන් එංගලන්තයට ගිය මිනිස්සු එංගලන්ත එංගලන්ත කාරට වැඩිය සුදුසුම කට පෙන්නනවා කියන්නේ. ඒක සාමාන්‍ය ස්වරූපයි. එංගලන්ත කාරට මෙහෙමයි එහෙම නෑ කියලා මේ කට්ටිය පෙන්නනවා තමයි එංගලන්ත කාරෙන් යටි එංගලන්ත කාරණේ කමද කියලා අවුරුදු 200ක් දැන්. අපේ කට්ටියට තමයි එංගලන්තේ ඊට පස්සේ එංගලාන්ත පරණ පැටර්න් කොළඹුරේ අලුත් පැටර්න් කොළඹුරේ අලුත් පරණ පැටර්න් කමේටේ අලුත් පැටර්න් කියලා ඒක දිගටම එංගලන්තට යන්න ඕනේ නෑ. ලංකාවේ හිටියත් කියන්නේ ඒක අපේ මහා ගෙදර. මහා ගෙදර පැටර්න් තමයි ගන්න. ත්‍යාගත්තට පස්සේ ධන්නේ නැහැ ඒක දික්කිය කරා සිද්ධ වෙනවා. ඇස් බඳගෙන යන ගමනක් පවතින කාමය සංකල්පටි වෙන නිසා මේ සමෝරයේ යම්කිසි කුක්ක කරා ගැනීමක් කරන්න පුළුවන් නිසා ඒ දිටියට නිකන් নানা ආකාර කට උතර බඳගෙන අඬ ඔළු වෙච්චාම කබල හොයා තල හොයා කරගන්නවා වගේ දික්කියට එනකොට දන්නේම නෑ අවිද්‍යාව. ඒ නරක එහෙම නැත්නම් අපුල් අන්ධකාරේ තමන්ගේ ඇඟට කාලා ඉතින් ඒක නිසා අර පාළුව දෙවිච්ච යෝගාවචරය ආනාපාන සතිය හොඳට සංසිඳිලා tempattic යෝගාවචරය විවිධ ක්‍රමවලින් ওই විවේකයේ කලබල ගන්නවා. මෙතන ඉන්නත් බෑ. මොකද ඉන්න බැරි මේක මේ තාටිකින් ඇවිල්ලා මේ ගම පාර බොහෝ කා මේ කඩාවත් ගම කෙලසනවා. ඒ නිසා යාට নানা ප්‍රදේවල් කරනවා. එහෙම කරන්න යනකොට මේ පේන මහ ගම්වතුර, පේන මහා ජලකඩ, පෙන්වන තියෙන්නේ අතරමහා ඕගවසයි. ඉතින් ඒක තේරුම් අරගන්න ඒ යෝගාවචරය මෙතෙක් කාල ගමන හැරලා බලන්න ඕනේ. දැන් මේ පාළුවේ නැති කිරීම සඳහා පාළුවෙන් පිට කිරීම සඳහා අල්ලන දේ තුල අතරමහා ධාතුන් කියනනම් ආයෙත් නැයි කරේ තමයි වෙනවා. මොන විදිහකට පංච උපාදානසයට කිතුණු අර පිටිපස්සෙන් එළවගෙන එන මිත්‍යා ස්වරූපයෙන් එන යාළුව පස්සේ නටනවා. එනත්තම් කොහෙන් හරි තණ්හාවක් ඇති කරගන්න, නන්දියක් ඇති කරගන්න, වෙලිකෙලියේ පතන් එනේ ආවක් අඩුවක් කරගෙන කරාට අවස්ථාව දුන්නා නෝ ඒ නිසා යාලේ තේරෙනවා මේ ගලකඳ ඉතර වෙන්න ඕනේ ගිලෙන්නේ නැතුව. මේ ගලකඳ ඉතර වෙන්න ඕනේ ගිලෙන්නේ නැතුව. ඉතින් මොකද මේ පැත්ත බය ගන්නයි අනිත් පැත්ත ക്ഷേමයි. ඉතින් මනුෂයා වෙනුවට අර ටිකකට සලකන්නේ කතු කරලා දා තනකොළ වැහැවි ලී කොටු සහ වැල් එකතු කරලා පුංචි ඒ පහුවක් හදාගන්න කුල්ල කුල්ලෝපමකෝ වික්ක වේදම්මන් දේවී ස්වාමී තරණත්තාය නොගහනත්තාය කියලා බුදුහාම දේශනා කළා මගේ මුළු ධර්මයේම මහණෙනි මේ පෞරට උපමා කළ මම දේශනා කරන මේ පෞර බදාගන්න දෙන එකක් නෙවෙයි මේ ඕගතරණයට පාවිච්චි කරන ඊතර වීමට පාවිච්චි කරන එකක් විතරයි ඒ නිසා මේ ධර්මයේ තියෙන ප්‍රායෝගික වටිනාකමක් විතරයි. ඒ විදිහට හදා ගන්න ඒ පහුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ විදිහට තමයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කලින් අදලා සාක්ෂිය ගන්න තියෙන බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන බඩුවක් නෙවෙයි. ආවල් කෝඩ් නම්බර් එක ගාව මේ බඩුව ගන්න පුළුවන් මෙච්චරක් ගෙවන්න බෑ. ඒ වෙලාවට තමයි ළඟ තියෙන කැලිටි එක එකතු කරලා හදන එකක්. කලාවකින් කෙනෙක් තමයි එහෙම හිතන්නේ. ගෝලෙනෙක් කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා රෙඩි මේඩ් තියෙනවා බ්‍රෑන්ඩ් නිව් එක තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් බඩු තියෙනවා ඒක ගන්න හැටි තමයි අහන්නේ. උසාරලචන්ස් කියනවා ඔබ ඉන්නේ යුරේ කියේත මෙතන බය දැනෙනවා එතන ෂේමේ දැනෙනවා එතන ප්‍රමා වෙන්න වෙන්න මම බාහිර වුණා බහු වෙනවා දන්නවනේ. ඔබ නැවහලා ඉන්න උරු කනින්ද විත් වෙලාවක් නැහැ. ළඟ තියෙන කෑලි බෑල් ටික එකතු කරගත්තා. පපරක් තනගත්තා. ගිහිල්ලා හත්තේනච පාදේනච වායමවා. ඒත් නොතෙම යන්න බෑ. පහුරේ ආයාසයෙන් තඹි ගානේ කකුල් දෙකෙන් පිණු ගාපි තමයි උඩ වෙන්නේ. ඒ නිසා මේ ආරියෂ්ඨාංග මාර්ගයේදී ක්‍රියාත්මක කළ යුතු කොටසක් තියෙනවා. එළගැති යුතු කොටසක් තියෙනවා. ඒක වෙන කාටවත් කරන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගේ කාටවත් එකක් පාවිච්චි කරන්න බෑ. එතන එතන තමයි සකස් කරන්නේ. ඒ නිසා මෙතෙන්ට එනකන් ගමන අපි කියන මේ ප්‍රතිපදාව තම්ප්‍රහ්මචර්ය ජීවිතය යෝගාචර ජීවිතය මෙතෙන්ට එනකම්ම විස්තර කරන්නේ සීලෙන් සමාධිය සමාධියෙන් ප්‍රඥා සීල පරිභාවිතෝ සමාධි මහප්පලාවෝනි මහානිසංස සමාධි පරිභාවිතෝ ප්‍රඥා මහප්පලාවෝනි මහානිසංස ඒ තමයි සමතන්සේ දිගටම පරිනිබ්බාන සූත්‍රයේදී කියලා කියන්නේ සීලය උදව් සම්බැඩුවොත් එයාට විචිත්තනක මනසක් හම්බ වෙනවා සමාධි මහත්ඵල මහානිසංස වෙනවා. සමාධිය හොඳට වැඩුවොත් අර ප්‍රඥාවට හොඳ ඉඩක් ලැබෙනවා. නමුත් මේ වතුරට බැහැගම ප්‍රඥා සීල සමාධි කියලා ප්‍රතිපදාව හැඹරිලා ඉන්නවා. හොඳ කල්පනාවක් ඕනේ මෙයාට. මෙතන ඔරුවක් කරකම් ඉන්න බෑ. ඔරු හදන්න වෙලාවක් නැහැ. ඒ නිසා හම්බෙච්ච තිනපලාස සාපයකට කරගෙන මේක හදා ගන්න ඕනේ. හදාගත්තට මොකද? ඉබේම යහපැත්තට මෝටර ලෝන්ට ඕනේ යන්න. දම්බි ගන්න ඕනේ. ඒ නිසා තමයි ප්‍රඥාව විතරමයි මෙතන කියනට උදව් වෙන්නේ. බුදුහමගේ ප්‍රඥාව නෙවෙයි. ගුරු අහමගේ ප්‍රඥාවක් නෙවෙයි. පොතේ ප්‍රඥාවක් නෙවෙයි. තමන් කළ පුරුද්ද, අහපුරුද්ද, දකපුරුද්දෙන් ප්‍රඥාව හදාගන්න. මෙතෙක් තිබුණු කාමයට පහඳින ගතිය, භවෝගයට පහඳින ගතිය, දික්ඛෝගයට පහඳින ගතිය, අවිචාෝගයට පහඳින ගතිය වෙනුවට ඒක බයක් වශයෙන් ගන්න. නැත්නම් මේ පෙර තමයි මේ පීනන වතුරේ ගිලෙන්න නරකයි. ඒකෙන් ගෑවෙනව කරන දෙයක් නැහැ. තාමත් වතුරේ දමි ගන්න වෙනවා. දමි ගහමින් තමයි හදන්නේ. ඒක තමන්ගේම ප්‍රඥාවෙන් තමගේ ජීවිතය සකස් කරගන්න ඕනේ සම්‍යක් සංකල්පනා. පිච්චා සංකල්පන ඕනතරම් තියෙනවා. ඒ අතරමැද තමයි තේරුම් ගන්න තමගේ පරිසරය අනුව, සංස්කෘතිය අනුව, හැදියාව අනුව, අඩුපාඩුම් ටික අනුව මේ ගමන යනකොට අඩුම ඝර්ෂණයක්, අඩුම ඝර්තනයක්, අඩුම පීඩනයක් ඇති කල්පනා ක්‍රමය මොකක්ද කියන එක සංකල්පය මොකක්ද කියන එක සම්මාදිට්ඨිය පෙරලා ඉන්නවා. ඒ විදිහට තමයි ඇතුළත මනස පිහිටගියට පාර වෙන්නේ අන්තිම ක්‍රියාකාරකම් කියන එක තමයි. එහෙම නැත්නම් මෙතෙන් කියන්න පුළුවන් ප්‍රස්තම්භයන් චිත්ත සංකාරක් කියලා. හිත සංස්කරණය කිරීම වල අන්තිම ලක්ෂණ කියන්නේ. ඒකට මේ සංඛාර වලට කියන්නේ චේතනා චේතනාව කියන නම තමයි සංස්කාරය. ඒ නිසා අපි හිතේ තියෙන වැඩකාර රාජකාරී චේතනා අදිෂ්ඨාන ප්‍රාර්ථනා ආලවට්ටම් කියන සකස් කිදී අන්තෝ මට්ටමට ගෙනියන මොන එකක් කරත් අපි මොන චේතනාව පහල කරත් ඒ චේතනාව තියෙන්නේ කාමෝග භවෝග ditthෝග විචෝග ඒ ඕකවලින්තර චේතනාවක් ලෝකයේ ඇත්තෙම නැහැ. නිසා සෑම චේතනාවක්ම අපාගත චේතනාවක් ළඟදී. මෙතනදී ඒක තේරුම් ගන්න නිසා චේතනාවක් පහළ කරනවා නම් චේතනාවක් පහළ කරනකොට මම ඊට පස්සේ චේතනාවක් පහළ කරගන්නේ නැහැ. ඒකයි මෙතන මෙතන සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉදිරියට යන ගමනක් නෙවෙයි. ප්‍රඥාවෙන් සීලය හදාගන්න ගමනක් ඉතින් අර කැමැති නම් චේතනා පහල කරගමින් නා නිර්මාණ කරමින් ප්‍රගතිය වඩමින් ඕන තරම් කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රඥාවට උදව් කරන සම්මා සංකල්පයන් නෙක්ඛම්ම සංකල්ප ඉස්සර කරගන්න නික්මීම. අවියාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. එහෙම නැත්නම් අපිට තියෙන කාම, භව, විභව සංකල්ප. ඉතින් ඒක නිසා මේ සංකල්ප ඇති කරගන්නේ අර ගෙවන් කරපු පාරේ තියෙන භයානක තමයි මෙච්චර කල් කරගෙන ආපු කෙනා තව දුරට මේ ගඟෙන් ඈතර වෙන වැඩ පිළිවෙලේදී මෙතර ගැන සුබ සාධනය හෝ අතීතනාගත දේවල් හෝ පිටතනක හෝ අනුන් ගැන කල්පනා කරන්න ගියොත් ඒකට චේතනාව නැහැ. නමුත් මේ ඈතර වීම සඳහා අඩුම චේතනා ප්‍රදේශයක් උන්ට බුද්ධ සම්පූර්ණ සංකල්පයක් ඇති කරගත්ත කෙනාට විතරයි එහෙම හිත චේතනා වශයෙන් සම්මා සංකප්ප තුකරන විතරමයි සම්මා වාචා කියන්නේ. අනිත් කෙනාට සම්මා වාචාව කියනකොට ඒක දනුවක් වගේ තේරෙනවා. කතා කරයි කියලා මොකද ඔගේ ආයේ ප්‍රශ්නේ කියලා. පිටා ඉස්ලාම සංකප්පය. එදින සංකප්ප කියන්නේ විතක්ක කියන වචනේම තමයි. ඒ විතක්කෙන් තමයි වචිද්්වාරය හදන්නේ. විතක්ක ਵਿਚාරයෙන් තමයි වචනේ කියන්නේ. ඉතින් සංකප්ප ඇවිස්ලා නම් යාන කතා නොකර හිටුන පිස්සුවද. ඒසයි කතා කරන්නේ කොහොමද මේ පැත්තේ? දැන් මේ රටවල් වල මිච්ඡා සංකප්පෙදී මිනිස්සු කතා කරන්නේ ඉතින් පිස්සු. හැමදාම වැඩි වෙනවා පිස්සු. අම්මලා පුතා කතා කරන්නේ පුතාට අම්මා කතා කරන්නේ පවුල ඇතුළේ නම් කියන්නේ ඔක්කොම සෙල්ෆෝන් එකක් කරනවා ටෙලිෆෝන් එකක් කරනවා ටීවී එකට කතා කරනවා කවදාකවත් මනුස්සයෙක් මනුස්සයෙක් කතා කරන්නේ. ඉතින් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කිව්වා මේ. ඉතින් මේ තුන මිනිස්සු මිනිස්සු කොච්චර දුර මේ එපා වෙලා තියෙනවද කියනවා ඒ තරමට බලන්න ආදරය කරනවා. ඒ තරමටම හොරතල් සත්තු හදන පුදුම අනුකම්පාවක් තියෙන හොරතල් සත්තු. ඒකේ පේන තියෙනවා මේකේ විපෘතිය ඒකලගේ සංකල්ප පැත්තෙන් පිළිවෙලක් නැහැ සංකල්පේ හැදියාවක් නම කතාව නතර වෙලා කතාව නතර වෙච්ච ගමන් ඒක අර අරුබුදයක් ඇඟේ හටගත්තා වගේ ඒක ඇඟ ඇතුලේ ගිය පැසවදාලා කරවදාලා පැහැදුවා වගේ තමයි ඒක පුපුරලා එළියට එනකම් පුපුරු ගන්නවා වගේ ඇතුලේ අර මානසිකත්වය දුර්වල වෙනවා. ඉතින් අතන කතාව විතරමයි උත්තරේ. ඒක කියන ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. නමුත් යම් වෙලාවක හිත තැම්පත් වෙච්ච ගමන් කතා කරන්නේ කෙලෙස් නිසායි. මේක ලස්සන කතාවක් කියනවා මේ මට හිතුව මිනිස්සේ. දැන් මේ ඉන්න පිළිසෙ වැඩියෙන්ම කතා කරන මිනිස්සයා මම. ඉතින් ඒ මිනිස්සයා කියනවා ඒකට හොඳ කතාවක්. එයා කියනවා අම්මා කෙනෙක් හොඳටම තරුණ වයසේ අම්මා කෙනෙක් නිසි කාලක ඉවා වෙලා නිසි කාලක කොල්ලෙක් හම්බ වෙනවා පුතෙක් ඉතින් අම්මා සියලු දේ දීලා පුතා හදලා හොඳ ලස්සනට කොල්ලා හැදුවා නම කතා කරන්නේ මේ නිසා මේ අම්මට හරි ශෝකයි මේ පේනවා මොකක් හරි කිම් બ્લોක් එකක් තියෙනවා නැත්නම් යානි ඔක්කොම වැඩ කරනවා ඉතින් අමවශ්‍ය කරද ගන්නවා නාවන කවන කොන හොඳට ඉන්නව hina වෙලා කතා කරන්නේ. ඉතින් මේක පිළිබඳව අපිට නිතරම කුකුසක් තියෙනවා. කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා නේ අම්මලා දරුවෝ කැමති වෙන්නේ. එම් මුතර කට නැහැ. ඉතින් එක දවසක් කොහොම කල්පනා කරගෙන ඉලාවේ ඒ අම්මා බන්සෝගෙන් දාලා අවන්නේකට එළිය වැඩකට ගියාට පස්සේ ඒක ටෝස්ට් වෙනවා. ඒකට කරගඳ ගන්න. ඒකේ ළමයා කතා කරන අම්මා බන් එක ටෝස්ට් වෙනවා. අර අම්මට පුදුම සතුටක් වෙනවා බන් එක ටෝස්ට් වෙච්චා මේක කතා කරනවා කියලා. දුවගෙන ඇවිල්ලාගෙන අයි පුතේ මට මෙච්චර කල් රද දුන්නේ ඔයා කතා කරන්නේ මේ පිස්සු නෙවෙයි යන බන් එක ටෝස්ට් වෙනවා. ඌ කියන්නේ මෙතෙක් අම්ම වැරද්දක් කරේ නෑ ඒක නිසා අපට කතා කරන්න ඕනේ නෑ. දැන් තමයි වැරදිච්ච වෙලා. ඒක නිසා ඉන්දියන් එක්කෙනෙක් ඒක විතර කරලා කියනවා I am talking to you toast and buns කියලා. හරියට වැඩි යනවා කතා කරන්න ඕනේ. ඒ නිසා සම්මා සංකප්පය හැදෙන්නේ නැතුව ඒකට සම්මා වාචා කොහොමද හදන්නත් බෑ හදන්න කිව්වොත් පිස්සු වෙනවා. නෝ සම්මා සංකප්ප හැදිච්ච කෙනාට තේරෙනවා ප්‍රයෝජන සරකලා කතා කරාට හිතා විවේක වෙන ධර්මයක් හොඳයි. එහෙම කෙනාට විතරයි කියන්නේ හිත කා වචනේ දෙක හදපු කෙනාට විතරමයි කර්මාන්තේ කියන කය හරියට යෝග ව්‍යායාම කරලා සෞඛ්‍ය සම්පන්න කයක් නඩත්තු කරන්න පුළුවන්. හිත කය වචන දෙක හදවත තුමන සර කොහොමදක් ත්‍යාග කරන හරියක් කරන්නේ කායට දුර නරක දේවල්. අවැඩ වෙන දේවල්, අපත්‍ය වෙන දේවල්, දුක් වෙන දේවල්, ලෙඩ වෙන දේවල්. ඒක නිසා මේ තින සාකපලාසෝලින් හදාගන්න මේ භාවයෙන් පිටත් වෙන මිනිස්සයා තමන්ගේම හැදියාවෙන් තමයි සම්මා සංකප්ප හදාගන්නේ වාචා කම්මන්ත ආජීව කියන ටික මෙයා තුල තමන්ගේ තියෙන ප්‍රඥාවට ගැලපෙන්න හැදියාවක් ආවේ නැත්නම් අපි කියනවා නැහැදිච්ච අසංවරකම කියලා සීල දුර්ලභම කියලා කියනවා ඒ නිසා එයා පරිසත කරගන්නවා තමන්ටම තේරෙනවා මේ කෙලස් කියන දේවල් අතීතෙන් එනව නෙවෙයි. කෙලස් කියන්නේ මේ මොහොතේ. ඒ මොහොත අරසා කරගන්න නම් හිතත් හදන්න ඕනේ, මයත් වචනයත් හදන්න ඕනේ, කායත්. ඒක කවුරුත් කියනකම් ඉන්න එපා. කවුරුත් කියනකම් ඉන්නවා කියන්නේම දරා කියා ගන්න බැරි කෙලස් ප්‍රමාණය. නමුත් මොනේ වෙනකොට එයාටම තේරෙනවා ඒක හරියට කියන්නේ සාලබෙක් ගහ කොලේ කියන පිටර දැම්මට පස්සේ ඒ පිටර ඉදොර කාලේ දාපුවම මෝරලා උගේ පුංචි පුංචි පණුවේ කෙලෙට ඒ පණුවේ කොලේ කාවන කාවන කාවන ගියාම කැටපිල්ල කෙනෙක් හැදෙනවා බොහොම ලස්සන කොලේ හැදෙට උගේ වැඩේ උදෙත් කනවා රැත් කනවා දවලුත් කනවා කකකා යනවා කාලා කාලා බොහොම තරම් කරන පස්සේ ඌ තරම් වටේ කෝෂයක් හදාගන්නවා පෝෂක කරන්නේ ඇතුළට යනවා. ඇතුළට යනකොට හුස්මවත් ගන්නෑ. කෝෂය ඇතුළේ මේ සතා සම්පූර්ණ වෙනස් වෙන්න පාටපත්. කෝෂය ඇතුළට යන්නේ කැටවිල කෙනෙක් නැත්තම් ශිෂුවා එළියට එන්නේ සමම් සමනදී. අන්න පරිණාමය ඇතුළේ වෙනකොට ඌ ඇතුළේ තියෙන හැම දෙයක්ම අලුතෙන් හැදීමක් ඇති වෙනවා. ඒ කාලේ මොනම දෙයක්වත් කරන්නේ එදාට තමයි මේ හැබෑ වෙනස වෙන්නේ. ඊට පස්සේ ඌම කෝෂේ බලාගෙන එළියට එන්නේ ඇතුළට ගිය කන්නේ සමනලයි. හැබැයි භාවනා කරන කරගෙන යනකොට මේ සම්මා ඉස්සලා බෝධිපාක්ෂික ධර්ම නැත්නම් සත්‍ය බොජ්ජංග වඩාගෙන යනකොට සම්මා ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප තේරුණාට පස්සේ එයා දැනගන්නවා ඊට පස්සේ වැඩේ සිද්ධ වෙන්නේ මේ සංකල්පය වචනය කර්මාන්තයක් කියන හිත කය වචන තුන තමයි කොච්චර හික්මවන්නටද සීලචාර කරගත්තද ආන්දමට කරගත්තද සංස්කෘතික ගති කරගත්තද මහත්ම ගති වල ගත්තද කියන එක ඒ පුද්ගලයා තුළින් නැත්තම් ඉදිරි ගමනක් නැහැ. නැත්නම් ඉදිරි ගමන බාධායි. මෙතෙක් වෙනකන් යා හිතුවේ ඒක අනුන් කරලා දෙයි. කෙවිතක් කරන කවුරුත් ගහලා හදයි. මෙතන ගියාට පස්සේ කර්මය සකරනකොට එතනම ක්‍රියාත්මක වෙනවා. මම මගේ සංකල්ප දාගත්තේ නැත්නම් මම වාචාල වෙනවා. වාචාල වුණොත් වෙන ගොඩක් පැටවල් කහ වෙනවා. ඒකට මගේ ආජීවී නරක මම සංකල්ප හදාගත්තා. කවුරු තරහ වුණත් මම මගේ වචනේ පාලනය කරගන්නවා. මමගේ කර්මාන්ත ක්‍රියා පාලනය කරනවා. ඒකට මට යහ ජීවන රටාවට යනවා. මේ තුන හදපු කෙනාට විතරයි සම්මා වායාමයක් එන්නේ. එයා විතරයි ඊට පස්සේ ශක්තිය හැකියාවට නිවනට යොමු කරන්නේ. එහෙම නැත්නම් අපි මේ ගල්වල වපුරන්නා වගේ අපේ තියෙන හැම වීර්යම නානා ප්‍රකාර කර්මාන්ත වල වැය කරනවා. ඒක භාවනාවට බොහොම පොඩි තරම් වීර්යයක් වෙයි. ඒ මොකද මිච්ඡා සංකල්පන සංකල්ප නිසා මිච්ඡා වාචා නිසා මිච්ඡා කර්මාන්ත නිසා අපිට තියෙන සීමිත සම්පත් කාලය ධනය ශ්‍රමය සංවිධාන ශක්තිය ගල්ලොඩ වපුරනවා ඉතින් මාසට ගොඩාක් හම්බෙන පංචත්ත පශ්චත්ත සම්මා වායාමයේ පස්සේ ආර තියෙන මේ තියෙන වස්තුව ප්‍රභවය පින හැකියාව හරියටම අප්‍රමාද පිළිසෙදුවොත් සතිය පිළිසෙදුවොත් අනිකට ඔක්කොම පැත්තකට ගිහලා පුංචි මේ අනක් ගමන යනවා ලොකු වීගයක් වතින උදේ ඉඳලා හැන්ද වෙනකන් සතුටින් ඉන්න පුළුවන් උදේ ඉඳලා හැන්ද වෙනකන් ෆුලි charge කරව බැටරියක් වගේ හොඳට උලම් බොම්බු ටයර් එකක් වගේ ටියුබ් එකක් වගේ නැත්තම් බැලුමක් වගේ පිපිලා හිටියම එහෙම නැත්තම් උලම් බැලු බැලුමක් වගේ බැලු බැටරියක් වගේ පුළුවන් තරම් හැද්දල ගතිය එනවා ඒ සයි වාචා සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන හතර තව කවුරු හරි තීන්දුව කරන කම්පලාණින් තාකල් අදාළ වීර්යයෙන් අදාළ පිපිච්ච ගතියෙන් කෙලස් තවන වැරෙන්නේ වැරෙවට විශ්වාස කරගන්න බැරුව වරෙක් නැති වෙනවා වර කියනවා. තාඩස්තන මාර්ගයට යනකොට යනවා මේ සීමිත සම්පත් ආරසා කිරීම පමණයි අපිට කළ හැකේ ජීවිත සම්පත් නානවශ්‍ය තැන් වල ආයෝජනය කෙරුවොත් එතනම දඩුවක් වෙනවා. දඩුවක් වෙන්න නිසා තමයි නඩුව අහන්න ඕනේ කවුරු කියලා දෙන්න ඕනේ. තේරෙනවා තමයි ළඟ තියෙන මේ සීමිත කාලය ක්ෂණ සම්පත්තිය ධර්මය ශ්‍රමය කල්පනා ශක්තිය নানা ප්‍රදේවල් වලට ඒවට මුගා හේතු වර්ම අපි දක්වනවා කොච්චර හේතු කරන දක්වා භාවනා ජීවිතයේට සම්බ්‍රහ්මචාරී ජීවිතයේට සම්මා සත්‍යමත් ජීවිතයකට අවශ්‍ය කරන ශක්තිය හැම කෙනාගම තියෙනවා ඒකේ නිසි ආයෝජනයක් නැහැ මොකද ජීවන රටාව වැරදියි ආජීවය වැඩි. එනිසා ආජීවය හරිනම් අර තියෙන සම්පත්තිය නොපැකිල වැඩියෙන්ම සරුකුමරේ ඉස්සලා වැඩ කරන ගොවියෙක් වගේ. තමන්ගේ හිත සෝදානවන දෙයට දියදෝ. ඒ අතින් අපිට ගොඩාක් පැත්තද කරන්න වෙනවා. අපිට හරි අමාරුයි මේ ජීවන රටාව නැවත සකස් කරන්න ඕන නැවත සලකා බලන්න. අපි ඒක රැකලා ඉන්නවන් දකින්න. එන්නේ තාම ඇති ඇටි දැකලා. ඇති ඇති දැක්කම මේ ජීවන රටාව කියන එක මේ ජීවිතය අපි පුරුදු කරගන්නවා. නැතුව බැරි එකක් තමයි හැබැයි. නමුත් මේ සංසාරේ දුක් ගලවන්නේ භාවනා ක්‍රමයට සතියට භ්‍රමචර්ය ජීවිතයට මුල්තර දුන්නොත් ඔය ජීවන රටාව යහපැත්තට එනවා. එහෙම නැත්නම් සබ්බ පාපසකරණ කියන පැත්තට එනවා. පවුණු කිරීම විතරයි ශ්‍රේෂ්ඨත්වය වෙන්නේ. අපි දැන් හිතන්නේ පව නොකර ඉන්නවනේ පින් කරලා මේක කරන්නේ කියලා. පව නොකිරීමට මම තමයි පින් කිරීම කියලා කියන සබ්බපාවසකන සලසුප සම්බද ඒකවල තමයි තියෙන්නේ. පව නොකර ඉන්න මෙයා තියෙන්නේ එනේන සැපට සමාදම් වීම පමණයි. ඒ ඒ කලාව ඉගෙන ගත්තට පස්සේ අපි ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. නමුත් අපේ ශක්තිය ක්ෂණ සම්පත්තිය පරිත්තන ආයෝජනය කරනවා කියන එක තමයි ජීවන රටාව වැරදි කියන්නේ. ආජීවයේ වැරදි. ආජීවයේ වැරදි නම් ඒ වැරදි ආයෝජනයක මුදල් දැම්මට පස්සේ දුකටපත් වෙන්නේ වගේ. ඒකේ වීර්ය කුසීත භාවයේ ලීන භාවයේ බැටවන්නේ. අදාළ කුසීතකම අදාළ වීර්ය නැතුව කවදාකවත් සතිය වඩන්නේ නිතරම ගල්වාගත් වීර්යයක් අවශ්‍යයි නිවැරදි එල්ලයක් අවශ්‍යයි එහෙම ගල්වාගත් වීර්යයක් සහ නිවැරදි එල්ලයක් තියෙනවා නම් ඉඳගෙන ඉන්න ඕන සතිය වඩන්න හැකි සංඥාවෙන් සක්මන් කරනකොට සතිය වඩන්න එතින් වැඩ කරනකොට සතිය වඩන්න මෙතෙන් ගිහලා ගෙදර දොරේ වැඩ කරනකොට සතිය වඩන්න মালටි ටාස්කින් කරද්දී සතිය වඩන්න ඒ මොකද ඇති වෙන්න තියෙනවා ඒ කියන්නේ බහින්නති බැක්කියක් වගේ මොන දුක්ඛද වේවා මොන පීඩාවක් මොන හතුරුකමක් ඊගා චිත්තක්ෂණේ අලුත් බව දන්නවා මේ චිත්තක්ෂණේ තියෙනකොම ඊගා චිත්තක්ෂණේ ගෙනියන්න ඕන කමක් නැහැ ගෙනියන්නේ තමයි සයිනේන චිත්තක්ෂණ අලුත් වෙන මම පාවිච්චි කරන තිරියංගනමයි කියන වචනේ ඒ තිරියංගන ඕනේ සාධකනික තමයි බුදුහමෝ පෙන්නලා තියෙන්නේ එතකොට යාළඟ තියෙන හැම වෙලාවෙම අපිට මේ කිසි වීර්ය එමත් ඒක නිතරම අනුතරිය වෙනවා ඉන්දකට වතුර ගන්නවා වගේ ඒක පාවිච්චි කරන්නම කරන මොන්න පවකමක් කරා පින්කමක් කරා සමාජ සේවාවක් කරා තමන්ගේ වැඩත් කරා සතියෙන් කරන්නේ එතකොට මේ සතිය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන ඔක්කොගෙම පනපෙවිච්ච සතියක් එතකොට යාට පේනවා මේ බඹර වැල්ලේ උනත් කරකෙනවා වගේ මේ ඔක්කොම মালටි ටාස්කින් කරද්දී සම්පූර්ණ ප්‍රාර්ථනා වෙනවා. සමාධිය කඩන්න ඕනේ නැහැ. උගදෙනෙක් හිතන සමාධිය ගන්න මේ ඉඳගෙන බුදු පිළිමයක් ළඟ ඉඳගෙන යාකගියන් කරලා මැස්සෙක්වත් අහන්න දු කැස්සක්වත් දෙන්නේ නැතුව සද්දයක්වත් දෙන්නේ නැතුව තියෙන්නේ කියලා. ඒක තමයි පටන් ගන්නකොට නම් එහෙම තමයි. සමුත් මේ වීතියෙන් සත්‍යයක් ඇති කරන සත්‍යයෙන් බැලුවට පස්සේ ඕනම කෙනෙකුට අහන්න පුළුවන්. එතන කියන්නේ පස්සේ කොතනදීද සතිය පවත්වන්න බැරි? කොතනදීද මේ චනික සමාධිය පවත්වන්න බැරි කියලා. අපි පටන් ගන්නකොට අහන්නේ කොහොමද සතිය ඉගෙන ගන්න, කොහොමද සමාධිය ඉගෙන ගන්න, කොහොමද කොතනදීද ඒක කරන්න පුළුවන් කියලා කියන ආරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න, වාඩි වෙන්න, සමබර කරන්න ආනාපානෙ පටන් ගන්න කියන. මෙතෙන් ගියාට පස්සේ ඕන තැනට නැත්නම් පටජාලා වගේ කෙනෙක් සම්පූර්ණ ජීවිතය අවාසනාවන්ත තත්ත්වයකටපත් වෙලා ඇදගෙන වැටෙනකොට මේ වගේ ධර්ම සභාවකට දංගි සතිය පිළිපොන් කියලා බුදුහාමුදුරු කියනකොට පිළිපොන් නැහැ. අඟුලිමාල පිටිපස්සේ කඩුවක් කරගෙන යන්නේ නවතිය මහන කියනකොට මම නම් නතර නොකොට පුළුවන් නම් නතර වෙන්න කිව්වා. ඇස් දෙක. ප්‍රතිපිරවණ බලන්න. කිසాగෝතුමීට ධර්ම බැරුණා මුළු ජීවිතේම ඉවරයි. සතිය පිටව ගන්න පුළුවන් නෑනේ. ඉතින් කවුරක්වත් හිතන්නේ මේ සතිය අපිට බුද්ධිය සින්න වෙච්ච එකක් බව. එනිසා සමීති සූත්‍රය කියුවත්, කිම්මූලක සූත්‍රය කියුවත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. අපි අදහන්නේ අපි මේ සතිය කියලා වෙන මොකක්ද එකක් හිතන්නේ. ඒ වගේ සමාධිය කියලා අපි මොකද්ද හතරස් එකක් හිතාගෙන ඉන්නවා. ඒ ඒ චිත්තක්ෂණේ පවතින සමාධිය කියන එක ඒක මනුස්සකමත් එකේ පැකට් එකේ මම්බෙච්ච එකක් අපට. ඉතින් ඒකට නිකටල්ලා තියෙන අනේ මගේ සමාධිය තිබුණ එක කැඩලා ගියානේ. අනේ මට සිග්නල් නැති කැඩලා ගියානේ කියලා ඒක නේ පශ්චාත්තාප වෙන්න කියන කවදාකවත් ඒක සතියට ආහාරයක් වෙන්නේ සමාධියට ආහාරයක් වෙන්නේ නිසා අපි බලන්න ඕනේ ඉඳගෙන හිටගෙන යමින් කමින් බොමින් නිදාගන්නමින් සතිය පවත්වා. ඒක නිසා සර්වචන්ති සතිපට්ඨාන සූත්‍රයේ ගච්ඡන්තෝ වාගච්ඡාමි පජානාති තිකින්නෝ වාසිකින්නෝ මිච පජානාති නිසින්නෝ වානිසින්නෝ මිච පජානාති සයano වාතයano මිච පජානාති අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති වාසේ තුන්නේ තුන්නේ භාවේ හැම ඉරියව්වක්ම පෙන්ලා දීලා තියෙනවා මේ හැම එකම දැනගන්න පුළුවන්. කොච්චර මහා කරුණාවක් තියෙනවද කියලා. කොච්චර මනුෂ්‍ය ජීවිතේ හැකියාවක් තියෙනවා උච්චාර ප්‍රසාවක මේ සම්පදාන කරගන්න. වැසිකිලි කරනකොටයි කැසිකිලි කරනකොට උනත් සතිය පාලනය කරනවා. අපි හිතන්නේ ගත කිලියටම යන්න ඕනේ. සතිය පිටවන්න මල් පූජා කරන්න බුදුහාමුදුර වැසිකිලි කියලා මල පහ කරා සතිය පිටවන්න බුදුහාමුදුර සමාන පිළ ඉතින් යනකම් යනවයි කියලා කියන්නේ කට වචනෙන්වත් අදිෂ්ඨානෙන්වත් නෙවෙයි ඔක්කොම ගෙවන් කරන කියන පස්සේ පේනවා කොත්තන හිටියත් මේ සමාධිය පවත්වා ගන්න පුළුවන් මම මේකට දෙනවා ඒ ත්‍රිපිටකයේ තියෙන විදර්ශනයක් මම හිතපු එකක් ජීවකයා කියලා කියන්නේ වෛශ්‍යාවට හම්බ වෙච්ච පාට විහි කරපු කොල්ලෙක්. පස්සේ රජ කෙනෙක් කතා කරනවා කුමාරයා මෙතන බත් කාලා. උන් ගෙදර ඇවිත් රජබැවුලේ උට ජීව කුමාරක බච්ච කියන නමක් පස්සේ නිසි කාලේදී රජ කුමරෙක් වගේම මෙයා දිසාපාමොක් ආචාර්ය ගාවට යනවා. එතකොට දිසාපාමොක් ආචාර්යගේ යුනිවර්සිටි එකේ මෙඩිකල් කොලෙජ් එකේ මෙඩිකල් ෆැකල්ටි කරලා තිබුණේ දැන් ජෙනරලි කරගෙන හිටියේ මෙයාගේ දක්ෂකම් අනුව එයා වෙනම ෆැකල්ටියක් කරියා මෙඩිකල් මෙඩිසින් කියලා එයාට පාවට්ට ගහ කරගෙන කියලා දෙනවා මේකේ කොළවල මේ ගුණේ තියෙනවා මලයේ මේ ගුණ තියෙනවා පොත්තේ මේ ගුණ තියෙනවා මුලේ මේ ගුණ තියෙනවා කඳේ මේ ගුණ තියෙනවා හොඳට ඉගෙන ගනිමින් පස්වගේ අරගෙන ගහේ ඉගෙන ගනිමින් හෙට ඔබ බොබ මිනිකක් කරගෙන යනවා කියලා බෙහෙත් ගුඩ් හැම ගහක්ම තියෙනවා කියන්නේ එක එක කිව්වා කිව්වා දැන් ඔබ මට PhD thesis ගන්න ඕන PhD එකද මොකක්ද thesis එක ඔබ කැලේට ගිහලා බලපන් බෙහෙත් ගුණයක් නැති ගහක් තියෙනවද කියලා හොයාගෙන වරෙන් පුළුවන් කියලා එදවස් හතක් කැලේට ගිහලා ඉන්න කිව්වා එක ගහක්වත් නැහැ බෙහෙත් ගුණයක් නැති එකක් ඉස්සෙල්ලා අපි බේත් පැල හොය හොය ඇවිදින්නේ අපි වෙදකම දන්නේ නැති නිසා. හැම පැලයක්ම බේත්. කෙලින්ම මෙයාට පිහිට එකක් වුණා. ඒක තමයි අපි සතිය පිහිටවන්න දැන් හොයනවා මූල කර්මස්ථාන හොයනවා ගුරුවරු හොයනවා කොහොමද හොඳට සතිය පිහිටවලා සාමතින කොතනද සතිය පිහිටවන්න බැරි කොතනද සමාධිය ගන්න බැරි එතෙන්ට යනකම්ම අපි මේක දිනු කරන්නේ. පටන් ගන්නකොට අර මූලික தত্ত্ব දෙන්නේ කිසිම ලැජ්ජාවක් කාරණාවක් නෑ. ජීවිතය වගේ එක එක ගහගෙන ඉගෙන ගන්න. වෙනම බලන කොයි ගහේද බෙහෙත් කුණයක් නැත්තේ. ඒ වගේ මනස රෝගේ ගත ගන්න හැම චිත්තක්ෂණයක්ම චිත්ත සම්පත්තිය. මේ දවස් 10 ලෝක භාවනා කරන්නේ. ගෙදර ගියාට පස්සේ චිත්තක්ෂණේ චිත්ත සම්පත්තියට. ඉතින් ඒක නෑ කියනොත් නෑ තමයි. අන්න ඒ විදිහ සම්මා දිට්ඨියකින් පටන් ගන්නතර පස්සේ ආර පේනවා මේ නොනිමි වීර්ය සතියකින් යුක්තව ගත කරන වෙලාවේ එයාට ඕන තරක මොන තරම් කලබල ජීවිතයක් ගත කරත් චන චන මාත්‍ර වශයෙන් කරවත් තක්තික සමාධිය ගන්න පුළුවන් ඒකට විපස්සනා සමාධිය කියලා කියනවා එතකොට මේ සමාධිය නිසා යාට පේනවා මගේ ප්‍රඥාව මගේ සත්‍ය කඩන්න පුළුවන් බලයක් මේ ලෝකේ කොහෙවත් නැහැ කාමෝගයකට කරන්න බෑ භවෝගයකට කරන්න බෑ අවිජ්ජෝගයකට කරන්න බෑ දිට්ඨෝගයකට කරන්න බෑ මේ විදිහට අර ගිනාපු මූල ධර්ම පොළවේ ගහ ගහ දැඩි කිරීමක් තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සිද්ධ වෙන්නේ. ඉතින් යෝගාවචරය ඊට පස්සේ හම්බෙච්ච අවුදට එකක්වත් විශ්වාස කරන්නේ ඒ වැඩේ ගන්න පුළුවන් වෙනකම් අවුදේ පාවිච්චි කොච්චර වැරදුනත් ගගා පාවිච්චි කරනවා. කරලා කරලා කරලා කරලා තමන්ගේම හරියට කරන වාගේ තමන්ම හදාගන්නවා. හදා කරගෙන හැම වෙලාවෙම හත්තේන පාදේන වායනවා. ඒ කොට යනකම්ම අතින් පයින් ගයන් කර කර යනවා. ඒ වෑයම මුලදී ආරද්ධ විරිය කියලා කියනවා. ලකෝ ශක්තියක් වෙනවා. මැදින් පග්ගහිත විරිය කියලා කියන අවසත්යකට පරිපූර්ණ වීර්ය බාඩපත් වෙනවා. ආරද්ධ විදීදී ගොඩාක් කායික ශක්තිය අවශ්‍යයි. වක්කලාට මෙයාගේ රිට්‍රීට් එකදී අපි ඒ ආරද්ධ විදියත් එක තමයි වැඩ කරන්නේ. මොකද ආරම්භ පුරුදුනාන පස්සේ පරියන්කට හුරු වුණාන පස්සේ සක්මන අල්ලගත්තට පස්සේ සක්ම හුරු කරාට පස්සේ ඉබේ මොන පරියන්ක සිද්ධ වෙන්න පටන් ගන්නවා. සක්මී ඉබේම අනායාසයෙන් වෙනකොට පග්ගහිත විදියට යනවා. ගත්ත දේ බිම අතාරින්න නැති. ගත්ත බර බිම නොතබන වීදියකට එනවා. ඒකට ඉච්ඡන වීදියක් ඕනේ. අනායාසයෙන් ඊට පස්සේ අන්තිමට යනකොට පරිපූර්ණ වීදිය කියලා කියන්නේ ඒ ආපු ගැම්මටම මේ හිත නිවනට කඩාවැටෙනවා. ඒක කිසිම මෙහෙවීමකින් සිදු වෙන එකක් නෙවෙයි. ඒක හරියට දැම්මක කඩාවැටෙනවා. අන්න ඒ වගේ පුද්ගලයා ඒ වීර්ය ටික ඒ ටිකටම එලෙපසිටි ගතිය තියෙනවා. ටිකටම උනන්දු දිහාට تعلق කරන ගතිය ඒකට සාමාන්‍ය ධර්ම ගුණයට කියන උපනායන ගතිය කියනවා. ධර්මයේ එකින් එකට එකින් එකට එකින් එකට එකින් එකට تعلق වැටුණොත් ආය මුල කියලා පොඩි තමයි تعلقක් තියලා ආය ධර්මයට යාකර ධර්මයට හැම වෙලෙම ධර්මයට تعلق කරන මේ වගේ ආය හතර ගියාට පස්සේ මේ පහුර ගොඩ බිමේ කරේ තියාගෙන යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එක්ක වතුර පාකලා යනවා නැත්නම් ගොඩ බිම තියලා මිනිහා යනවා. ඉතින් මේක බැලුව බැලමට බේටි මහා ගුණමකකක් කියලා මෙච්චර ලස්සන තමන්ට උදව් කරපු මේ ධර්මය නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය ගොඩ බිමට වැටෙන්නේ ඒක ඇලි කබලයකට කොල්ලේ වෙලාව හදාගත්තේ අර වතුර පාකලා. නැත්නම් ගොඩනම තියෙන යනවා කරේ තියාගෙන යන්නේ ඒකයි බුදුහාමුදුරු කියන්නේ කුල්ලුක මංගෝපික වේදම්මන් දේශී ස්වාමී තරණත්තාය නෝගහනත්තාය මේ ධර්මය කියන පෞරකව ඒකට තරණය කිරීම සඳහා මිෂ ඒක කරේ තියාගෙන ගොඩනම වෙන්නේ ඒ නිසා මේ වඩා ගන්න සම්මාදිට සම්මා සංකප්පාදී සියලු දේවල් ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන්නේ. ඒ වගේ කෘත්‍ය අමාරුනාට පස්සේ වයේම පිටියක් අයියේ දුන්නාට පස්සේ වැටෙන්නසේ බැහැ. මේ හැලෙන් නැතුව මේ වගේ නතකල් අර සම්පූර්ණ ශාන්තිය ලැබෙන්නේ. ඉතින් සයි අන්තිම මොහොත කියලා මේ පහුර වත්‍රය අරන එක හරීම හිත වේදනා දෙනවා වගේ නිකන්. මෙච්චර උදව් කරපු හොඳ යාළුවෙකුට යාළුවගේ සමු ගන්නවා. ඒතර හරි ශෝකයක් ඇති වෙනවා. නමුත් ඒ ශෝකේ පාරගේ ඒ වෙලාවදී වැඩේ කෙරුවොත් ආයෙත් අපි මේ නන්දියට අහු වෙනවා. අනේ මම හදාගත්ත කුල්ලනේ මම හදාගත්ත පහුරණේ කියලා ඒක බදාගෙන හිටියොත් කදාකත් ඒක නෙවෙයි ධර්මයට කරන කවුරුද ඒක නිසා ඒක ඒ වෙලාවේදී අත්හැරගෙන ඒ මේ ටික තමයි සරුවචනාංශ දේශනා කරන්නේ. නමුත් ඒ අටුවචාන් වහන්සේලා මේකට වෙනත් උපමාවක් මෙතන පෙන්නනවා ඒක උද්දීපනය කරන්න මේ පුද්ගලයා ගඟේකට එනකොට ඒ පිටිපස්සෙන් එනවා එළවගෙන රාජපුරුෂය. ජහල් බයයි. අරිසකයි මොහොතක්වත් ඉන්න බෑ. නමුත් පීනලා පුරුදුනේ මේකට වැටුණොත් කිඹුලු ඉන්නවත් දන්නේ නැහැ. ශීතල වතුරට අහුල කෙන්න කටුවක් මැරෙන. ඒ නිසා යහට පේනවා යහ පැත්ත වැටිච්ච වැවිච්ච ගහක. මෑ ගඟ දිහාට පීටිච්ච අත්තක එල්ලෙන වැලක් තියෙනවා ගඟ මැදට. ඉතින් මෙයා කරන්නේ යුරේ යුරේ දුවගෙන ඇවිල්ලා පණිනවාර වැලට. වැලට අරන් ගඟට වැටෙන්නේ එනම් මරණය. ඒක කරන්න දෙයක් නෑ බැන්නට පස්සේ අර පිම්මට ජවයට ගැම්මට පදිනවා යල පදිනවා යහපත. එහා පැත්තේ කෙලෝරට යනකොට වෙලා තාරියේ නැත්තම්. ඒ පුදුල ආයෙ වැරදිගේ මේ පැත්තට යනවා. ඒ ජයි මනුස්සයා වැල පාවිච්චි කරන්නේ එහා පැත්තේ උරෙච්චි ගඟ පැත්තට ආපු අත්ත කෙලිච්චි වැල පාවිච්චි කරන්නේ උඩරිම යට ගිලම අතාරිනවා. ඒ නිසා මේ වෙන අල්ලන්නේ දැඩි ලෙස අතාරින්න ඕන අතාරින්න බලන්න තමයි. මේකම දැඩි ග්‍රහණය කරනොත් අතාරින්න බෑ. අතාරින්න කියලා බලන්නේ නැත්නම් ලෙසලකට. ඒක නිසා ඒක සුඛනම් විදිහට වැළල්ලන ක්‍රමය තමයි ධර්මය අල්ලන්න ඕන ක්‍රමය. අවශ්‍ය වෙලාවෙදී මතහැරෙන්න ඒකෝනේ අඬරින්න. එහෙම නොවුනොත් වෙන මොකද වැරදි ගියාපෝ අර භයානක සැකසිත අනතුරුදායක සහිත උරට ගෙනත් දෙනවා. ඊට පස්සේ දැන් තා යනවා යන්නට. මුත්තට මතක තියාගන්න. දෙවෙනි සැරේ වැරදි ඉතර දුරට යන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා එහා යුරට ගියත් සම්පූර්ණ වේලිබකට ගෙනියන්න තරම් වැලදක්ෂ නැහැ. එයා පෙන්වන්නේ දිය තොණී තාම ගඟටමයි යතාරින්නේ. නමුත් දැන් මේ පැද පැනලා පස්සේ මේ පැත්තට ගියොත් බලපෑන්නේ තමන්ගේ දිහා රාජධානීටි යහති ඒකට පෙළෙනවා ඒ කියන්නේ අපි දරුවගෙන තිබුණ හැඟීම වස්තු ගැන තියෙන හැඟීම බෝධලේ නඹුනම ඔක්කොම අල්ලන්න ඕනේ වෙලාවලට දැන් ඒ අල්ලන්නත් ඕනේ අතහැරලා අතහරින්න පටන් ගන්නවා එහෙම නැතුව මේක ලොක් කරලා මාංචු ධර්ම වගේ අල්ලගෙන හිටියොත් අතාරින්න ඕන වෙලාවදී හරි වේසකටපත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි වෙලෙතරණවලදී ඒ දාන දෙන අයට ඇඳපු චිත්‍රයක් තියෙනවා. ඒකේ තියෙන කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉන්න කාලේ පහත් නමක් මේ ශාසනය පිළිගෙනවා දැකලා සහ සමාජය ගැන අපේක්ෂා තොරව අප නගින්න බැරි කන්දක් නගිනවා අප බහින්න බැරි જાති කන්දක් නගිනවා උන්නලී මගක ආදාවේ උඩට බොහෝම මාර්ගයක් කතරපස මේගොල්ලෝ කල්පනා කරන මේ මිනිමග හේතු කරලා තිබ්බොත් බහින්ද හිතෙනවා ඒ සයින්මකට බයින් ගන්න නගින්න උදව් කරමේ මගකට බයින් ගන්නක මහා පාර වැඩන්නේ මහගුණ මග වැඩන්නේ. නමුත් චිත්‍රය ඇදලා මගට පයින් ගහපු චිත්‍රයක් තමයි. ඒ නිසා ඉස්සරහට කොච්චර උදව් කරත් හොඳක් නැහැ. ඒ පොඩ්ඩක් බලන්න. උඩට උඩා උදව් වෙන්නේ නැගින්න උදව් කරපු ඉනිමකට පයින් ගහන වැඩක් තමයි මේ කුල්ලූපමං භෝගික වේ ධම්මං දේශිසාමි. නගහනත්තාය තරණත්තාය නොගහනත්තාය. සාධර්මයේ ප්‍රයෝජන තියෙනකම් අපි ධර්මයේ වැඩ ගන්නට කරපින්නම හන පිටිය වගේ කරේ තියන්නේ ඒකට. ඒ ශායකට ගියාට පස්සේ පාරගතෝ කියලා බුදුජානනාංශ කියනවා. ඒ පුද්ගලයා ඒ යුරට ඇවිල්ලා ඒකට පයින් ගතිය ඔක්කොම කිසිම කෙනෙක්ගේ මෙහෙයුමකින් නෙවෙයි කරන්නේ. තමන්ම සංසාරේ බය දකිනවා. සමන් ඉඳලාම තන ගන්නවා. දැන් මේ පාරතනකට ඇවිල්ලා තියෙනවා මේකත් නෙවෙයි නිවන කියන්නේ. ඒ පාරතන ඉන්නකොට එයාට පේනවා ඊතර ගේතු ගමක්. ඒකට මෝරණක. ඒකට අවශ්‍ය කරන ශක්තිය නැකන් මේකට තමයි. එසේ යාමයි තීන්දු කරන්නේ ඒකට සාන්ති මේකට බය වෙන සුළුයි. ඊතර ඒකට ക്ഷേම භූමියක් මේකට කාමකාරයක්. ඒකට වෙන්න ඕන කියලා කාමවත් මෙහෙයුමකට නෙමෙයි කරන්නේ. ඒ සම්බුද්ධජනක කියනවා මම කිසි කෙනෙක් ඒකට කරවන්නේ මම ඒකට වෙන පාර කියලා දෙනවා ඒ පුද්ගලයාම තීන්දුව කරන්නේ ඉඳපු විශේෂ කරතත් ඒකට තියෙන සාන්ති කරතත් අතර පැනිල්ල පනින්න වෙන්නේ සස්පෙන්ෂන් කියන බෙන්ස් කාර් එක නෙවෙයි කාපට් කරු පාරකට නෙවෙයි එතනක් තියෙන ලොකු අනතුරුදායක තත්ත්වයක්. මේකොඩට සර්වඥාන්ස කියනවා සක්කාය කියලා. ඒකොඩට කියනවා නිවන කියලා. අපි ඒකොඩට යනකොට වැලැල්ලුවේ නැත්තම් ආයෙත් ඇවිල්ලා වැටෙන සක්කායට දානවා. ඒසයි කොටට යනකොට ප්‍රීම වෙලාවේදී වැලැත්තරුවොත් තැනියොත් කිලිම නිවනට වැටෙන්නේ ටිකක් දමිට පණි ගහලා නිවනට කොට වෙන්න පුළුවන් තත්ත්වයකට එනවා. ඒක නිසා භාවනා කරන එකනවා අර ආශිවිෂ සර්පයෝනේ ඉන්න කෙනා මෙතෙන්ට එනකොට යන්නේ භාවනා මානසිකාරයත් කියන එකට සංකල්ප කියලා. සංකල්ප වල පැහැදිලි වෙනසක් සිද්ධ වෙනවා. පැහැදිලි විපරිණාමයක් සිද්ධ වෙනවා. පරිණාමයක් සිද්ධ වෙනවා. වේගීමක් සිද්ධ වෙනවා. රූපාන්තරණයක් සිද්ධ වෙනවා. පටන් ගන්න කෙනාට හිතා ගන්නවත් බෑ. අර ඉවුරේ ඉඳගෙන තීන්දුව කරන මිනිස්යාගේ මානසිකත්වය. එයාම නෙවෙයි යා නොවෙන්නේ නෙවෙයි. මේ විපරිණාමයේ එක ජීවිතයක් ඇතුළත අද මැරෙන්න ඉස්සෙල්ලා කරන්න පුළුවන් වෙයි කියලා කිසි කෙනෙක් හිතුවේ කොහොමද මේකට විශේෂ සාධාරණ දෙවි කෙනෙක් ඕනේ එහෙම නැත්නම් මතු පුජන මෛත්‍රී බුදුහාමුදුරෝනේ ඒ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අපේ කොට දායි කියලා. නමුත් කවදා හරි දෙවන්නේ තීන්දුව කරන තාක්කල් ගමන යන්නේ. තමන් තීන්දුවට එළඹෙන සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. උපදෙස් අවශ්‍යයි ලෑස්තිලා යන ගතිය අවශ්‍යයි ඊට පස්සේ කරගෙන කරගෙන යනකොට ඇතුලෙන් වෙනවා ඒ අවශ්‍ය ශක්තිය ඒක මේ ගුරු පන්ති ස්වාමීන් වහන්සේ කියනෝට කියන්නේ මේ සෙනඟ මැද ගෙවල් මැද තියෙන උස ගහක් කපන්න ගියොත් හිතම හිතම කපුවත් ඒක කඩන්න වැටෙන්නේ උඩට මිනිස්සුන්ට එනිසා කපන්න දක්ෂ වෙන්න ඒගොල්ලෝ කරන්නේ ගහ හයිය තියෙද්දිම බුදුරට කමයක් ගන්නවා. තාලා කමේ අල්ලලා හිර කරගන්නවා. ඒ බාධා නැති පැත්තට. හිර කරලා කපන. කපද්දී අන්තිමට ගහ කතා කරන මට්ටමට කැපුවේ නැත්තම් කම්බෙන්න ඇදලා ගන්න ගියෝ. කමේ උදේට ඇදලා තියෙන කමේ කරනොත් ගහ යන සම්පූර්ණ අනිත් පැත්ත. ඒ වගේම ගහ කතා කරන මට්ටමට යනවා කමින් ඇද්ද නැත්තම් ගහ වැටෙන්න ඕනේ පැත්තට. ඒක නිසා කමේ ඉහිර ගන්න ගම එක්කෙනෙක් යවනවා ගහ ගන්න කියලා අල්ලුවටම ගහපන් කියලා කැපිටි කන්නේ අන්තිම කීරට වදින්න කතා කියලා. එතකොට ගහ කතා කරනවා කියන එකක් තියෙනවා. චිරි චිරි ගන්න පටන් ගන්නවා. එතකොට එයා කෑ ගහනවා. කමේ ඉන්න අයට ගහකට කරනවා කියලා කීරි අඹාගෙන ඒතකොට අනුර හයියෙන් අතලගන්නේ ඒ කරුණ නැති පැත්තට ඒ නිසා කල්ැතුම තමයි දැනගන්න ඕනේ මේ භාවනා කරන්නේ ලෙඩ රෝග සුව කරන්නවක් සල්ලි හම්බ කරන්නවක් රටේ තියෙන ෆැෂන් එක නිසාවත් වෙන කරදරයක් නිසා කියලා කිව්වොත් ඒ කියන්නේ කඹේ දාලා නැහැ නිවනට නෙවෙයි මේ වැඩේ යන්නේ එතකොට ගහ කොයි අතට වැටෙන්නේ ඒ නිසා එතන කලින් යොදපු අධිෂ්ඨානයේ තියෙන මම මේ සියලු භෞතික සම්පත් හැරදාලා අභිනිෂ්ක්‍මණය කරලා මේ වැඩේ කරන්න මේ පුංචි ආභයකට නෙවෙයි බුද්ධහමී උත්තරමයන් වහන්සේලා විසින් කරුණී සම්පතයි කියන දේශනා කරන දෙයකට ඒක නිසා එතෙන්ට යනකොට ඒ ක්‍රමයේ දාලා තියෙනවා වෙන විදිහකට කියනොත් මේ සාසනික වැඩ වමතින් අල්ලන්න එපා අල්ලන්න දෝතිම අල්ලන්න ගෞරවයෙන් යුක්තව මේ භාවනා කරනකොට ලාභක අදහස් තියාගන්න එපා. ලාභක අදහස් ඉෂ්ට වියේ අතුරු ඵලයක් අපි යන්නේ නිවනට වයි. එතකොට අපිට තියෙන හරියට ගහකටා කරනලාට කමෙන් අදින එක විතරයි. ඒවා මේ අපි සිංහලෝ ඉස්සරදලා පුරුදු කරනව දක්ෂකම්. ඒසයි යෝගාවචරයට තේරෙයි. ඒ කෙලස් කඳ අඹාගෙන අඬාගෙන ඇදගෙන වැටෙන්න හදලා එතකොට කලින් දාව අදිෂ්ඨානය හැටියට. ඒ පැත්තට යනවා. ඒක නිසා ආශිවිසෝ සූත්‍රය ඕනම චර්චිත කරපේ. රූප කර්මස්ථානේ නාම කර්මස්ථානේ රාගචරිත ද්වේෂචරිත බුද්ධචරිත විතක්කචරිත કોઈ කෙනාට කෙලවෙන කමටහනක් මේකේ තියෙනවා. ඒක මුද්‍රජානන්සේ නාටකමක ස්වරූපයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. ඒක නිසා අපි පටන් ගන්නකොට මුලින්ම පටන් ගන්නකොට නැත්නම් ගියාක් වල කරපේවා නිසා මැදින් පටන් ගන්නවා කියලා අපිට කියන්න බෑ. දක්ෂ වෙලා තිබුණා සුදුසු වැඩේ තමයි මුලින් පටන් අරගෙන කරගෙන යනවා. ඉතින් පෙරදින තියෙනවා මුල් මුල් ටික ඉක්මනට සිද්ධ වෙනවා. ඒක ටික දැන් නැත්තම් මුල් මුල් දේවල් වලට ගොඩක් වෙලා ගන්න වෙනවා. කොයි දේ කරත් ඉදිරියට තමයි යන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක ප්‍රතිඵල ලැබුවේ නැත. දැන් මේ මේ කාලේ මේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන අදහසවත් ඇති කරගන්න එකයි අද මේ යුගයේ මේ කාලේ විතරයි කරන්න පුළුවන්. මෙතන වැඩි හිටියෝ ඉන්න සෑහෙන පිරිසක්. ඒ වැඩි හිටියෝ දන්නේ ඇති. මේ තවුරු 30කට හරියට ඉස්සලා මේ වගේ හාකා විශයක් තිබුණේ සාසනේ. ඒ කාලේ තිබුණේ මේ දැන් පින් කරගෙන මතුපුතු වෙන මෛත්‍රී බුද්ධ ශාසනයට සුදුසු කරලා කියලා. ඒ වගේ දවසට ඉතිරි වෙච්ච සාධක. නමුත් අද වෙනකොට ඒක හනමිකයක් වෙලා තියෙනවා. ඒක බහුමතයක් කරලා තියෙනවා. බමුණු මතයක් වෙලා තියෙනවා. වැඩ කරගෙන නිසා අපිට හම්බෙලා තියෙන වටිනා ප්‍රස්තාව කියන තක්ෂණ සම්පත්තිය. කවුරු හරි හිතනවා නම් මේ ක්ෂණ සම්පත්තිය වර්ග ભેදයක් තියෙනවා කියලා. ගැඹුරු නිසා පිටිමිනිසා ත්‍රිපිටකේ දන්න නිසා නැති නිසා මොන්නම මායිමක් නැහැ ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තියේ පූර්ණ ප්‍රභාවය මතු කරලා දෙන්න පුළුවන් ශක්තිය තමයි සතිය. තහම චිත්තක්ෂණයක්ම නිවන් දොරටුව. හැම ඉරියව්වක්ම හැම චිත්තක්ෂණයක්ම ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් එකයි තියෙන්නේ බෑ කියලා හිතුවොත් බෑ. බෑ කියලා බැරියමලේ බෑ කියලා බැරියමලේ බෑ කියලා බැරියමලේ බෑ බෑ බෑ ලස්සන සිද්දත් පිටේ කාර්යය වශයෙන් ටයිටල් තොටරතේ මේවා ඉතින් ඒකම තමයි අපිට පුරුදු වෙලා තියෙන්නේ මේන් එහාට වෙන කිසි හෝනියමක් අපිට නැහැ අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ හැකි සංඥාවක් මේක මට පුළුවන් බැරි වුණත් මේ පැත්තේ මැරෙන්නේ කොහොමද? මේ පැත්තේ තහින්නේ කොහොමදයි කියලා ඉදිරියට යන්න පටන් ගත්තා හැප්පෙන්න දෙයක් නැහැ. එනිසායි හැකි සංඥාවෙන් තොරව භාවනා කරනකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ලැබුණ ප්‍රතිඵල අගය කරන්නේ. ඒ නිසා භාවනා කරන්නත් ඕනේ. යොදවන්න ඕනේ. නිකිපතා ආරම්භයවම අපේ දෘෂ්ටියේ අපේ සම්මා යොන්සුමස්කාරේ වෙනසකුත් සිද්ධ වෙන්න ඕනේ වෙනසක් වුණාට පස්සේ තමයි තේරෙයි ඒ දෙක සිද්ධ වුණා නම් කියන්නේ භාවනා නිති කාලසටහනට උරුණා යෝනිසමනසිකාරය ඇති සංඥාන නිවන ලබන්න ඕනේ නෑ නිවන බුද්ධිය ලැබෙන නිවන ලැබුණා වගේ විවේකීව ජීවත් වෙන්න ඕන බොහෝම කාටත් මෛත්‍රී කරගෙන කාටත් එක විදිහට සලකගෙන ආතතිගත වෙන්නේ නැතුව ආතතියක් ආවම ආර්ය බව දැනගෙන කෙලෙසයක් ආවම කෙලෙස බව දැනගෙන දුකක් ආවම දුකක් බව දැනගෙන ඒක ඇඟේ දාගන්න නැතුව යන්න පටන් අරගත්තොත් මුත්‍රාඥාසිකන ඒ විදිහට මාව සීපත් කරලා මගේ ගුණ සීපත් කරලා බලක ණයට ගනින්න පස්සේ බිස්නස් හරියට පස්සේ ණයගේ උගල මේ කල්පද ක්‍රමයට රැලි දෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කවතියි මගේ ඕන තරම් මම සල්ලි දෙනවා මම පිළිබඳව හිතන ඕන තරම් සද්දාක් ඇති කරගන්නවා හරියට පස්සේ තාස්තුගේ මේ ක්‍රමයට අද්දුත්ව ප්‍රත්‍යක්ෂයි හරියම ගාස්තුගේ ක්‍රමයට මලයාලි කුරුකම් කර දෙනු ලැබේ කියලා පත්‍රය ඒ මලයාලි කුරුකම් තමයි මේකේ තියෙන්නේ බෑ කියන මට්ටමින් කියොත් ඉතින් මේ මනසට නරකක් වෙන්නේ නැහැ බුද්ධිය නැති නිසා හැකි සංඥාව නිතිපතා භාවනා කරන දෙක තමන්ගට ආවට පස්සේ තමයි ගොඩක් වෙලාට ඉන්නේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන වරින් වර මනුස්ස අත්දැකීම් ලබන්නේ විදියට. මේ දෙක නැති කට්ටිය ඉන්නේ මනුස්ස ජීවිතයක් ගත කරන ගමන් කලාතුරකින් ආධ්‍යාත්මික අත්දැකීමක් ලබන්නේ විදියට. මේ කෝදට යන්න ඉස්සෙල්ලා ගලවුවා සහ කෝසෙන් එළියට ආපු සලමේ අතර වෙනස තමයි. එතන ප්‍රාර්ථනා කරනවා යම් කෙනාටම මේ වැදගත් ආයෝජනය කරන විශාල ආයෝජනය ගැන කල්පනා කරලා තමන් දැනට ලබ්ධකේ රද්දකේ මහරහා පුළුවන් තරම් තමන් නිතිපතා පිළිවෙලකට භාවනා කරගන්න. පාඩක් කියවන්න නෙවෙයි කරන්නේ වෙන අතර කළ හැක්ක ප්‍රතින හැකි සංඥා ඇති කරගත්තා නම් අපි ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් පැවිදි වුණත් නැති වුණත් කොහෙද හිටියත් පිපිච්ච මලක් වගේ විකසිත වෙන මලක් වගේ අවදිමත් එනතම් අප්‍රමාද ජීවිත ගත කරන්න පුළුවන් ඒ අයට බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා කොහොම ඉඳන්ද රහතන් වහන්සේලාත් කොහොමද කියලා ටිකක් ප්‍රමාණ කරන්න පුළුවන් ඉතින් මේ මිනිස්යා අනිවාර්යයෙන් ඊට පස්සේ ඇදෙන්නේ පැත්තටම තමයි හැබැයි මේ පැත්තට තමයි ඒ නිසා මේ අපේ දවසේ බණ එහෙම නැත්නම් මේ බණ දේශනා මාලා එනකම් මේ කරපු දවස් කාලයක් වහන සියල්ල මෙහෙම දෙනාට මේ හැකි සංඥාව පිට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ දවසේ ධර්ම දේශනාවත් ඒ වගේම දේශනාවලිය නිමාව සටහන් කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා දැයි අපි මේක අවස්ථාවක් කරගන්නවා ඒතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් පෙනීන පෙනී උදව්පකාර කළ සියලු සත්පුරුෂයන්ට පින් කැමති සියලු දෙනාට අනුමෝදනා ශීලයෙන් පින් පැමිණීම සඳහා එත්තාවතාචනම් මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නුමෝදන්තු එත්තාවතා චනම්මේ සම්පතං පුඤ්ඤ සම්පදා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චනම්මේ සම්පතං පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඥාතිනම් හෝතු සුඛිතා ඉදං ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සතං සමාගමෝ යාව නිපාතපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු

අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං වරං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිජ්ජතු Schio, tu soprattutto, soprattutto.